ඒ චතුරාර්ය සත්‍ය දේශනාව තමයි මේ ධර්මයේ තුලින් පිළිතුරේ අපි ශ්‍රවණය කරන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සෑම දේශනාවක්ම මේ චතුරාර්ය සත්‍යයෙන් යුක්තයි. එහෙමනම් චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ දුක දුකට හේතුව ඒ වගේම නිවන ඒ නිවන සාක්ෂාත් කරන්නට යායුතු ගමන් මඟ වැඩ පිළිවෙල. මේක තමයි චතු සත්‍ය කියලා කියන්නේ. එහෙමනම් දුක කියලා කිව්වහම අපි හැමෝම දන්නවා දැන් දේශනාවේ සඳහන් වෙන්නේ ධාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ ආදී වශයෙන් සඳහන් වෙනවා. ඉපදීම දුක, ජරාවටපත් වීම දුක, ව්‍යාධියටපත් වීම දුකක් අප්‍රියන් සමග එකතු වෙන්න ලැබීම දුකක් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කැමැති කැමැති දේ සිද්ධ නොවීම දුකක් කොටින්ම කිව්වොත් පංච පාදානස්කන්ධ පරිහරණයම දුකක් ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි සම්මුති වශයෙන් සැපයි දුකයි කියලා දෙකක් අල්ලගත්තද ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුක්ඛේ ලෝකේ පතිත්තු මේ ලෝකයේ පින්නතුනේ තියෙන දුක උඩ අපි ඒක හොඳටම තේරුම් ගන්නට ඕන දුක උඩ තමයි මේ ලෝකේ තියෙන්නේ හැබැයි සැපයක් හැටියට අපි අල්ලන්නේ අර පුංචි ආස්වාදේ සැපයක් නැත්තම් මේකේ යම් කිසි ආස්වාදයක් නැත්තම් මේ සත්වෝ මේකට ඇදිලා යන්නේ නැහැ ඉතින් මේ ආස්වාද පැත්ත අල්ලගෙන අපි ඒ ආදීනව පැත්ත හිතන්නේ නැතුව මහා දුකකට භාජන වෙලා තියෙනවා. දැන් මේ ජාති ආදී මේ දුක් වශයෙන් සඳහන් කරපු දේවල් ආරම්භක ආරම්භ විත් අවස්ථාව මෙන්න මෙතනින් තමයි මම ඉපදෙන්න පටන් ගත්තේ කියලා කියන්න බෑ. ඒකනේ මේ සසරට අනවරාග්‍රය කියන්නේ. එතකොට දැන් මෙතන ඉන්න කෙනෙක් ගත්තොත් ඒ කෙනාගේ ජීවිතය අරගෙන මෙන්න මෙතනින් තමයි ඔයා පටන් ගත්තේ කියලා කියන්න බෑ. දැන් ගඟක් වුණත් මහා මොකක් වුණත් පටන් ගන්න තැනක් තියෙනවා. නමුත් පින්නතුනේ මේ සසර එහෙම එකක් නෑ. පින්නතුල අහලා තියෙනව නේද? මේ ලෝකයේ තියෙන සියලුම තුරුලතා කියන්නේ ගස් කොළන් ඔක්කොම කපනවා. දැන් අපි හිතමුකෝ අපි ඉඩමක තියෙන ගස් කොළන් ටික කැපුවොත් හැම එකක්ම කපලා පොඩි අඟඩ විතර කෑලි වලට කපනවා. ඊළඟට අපේ ගම අපි හිතමු දැන් ගමක් අරගෙන ඒ ගමේම තියෙන ගස් කපලා අඟලේ අඟලේ කෑලි වලට කපලා ගොඩ ගහනවා. ඊළඟට ඒ නගරේ, ඒ පළාතේ, රටක ඊළඟට ලෝකේ අපි මිසිංගරාජ වනාන්තර එහෙම තියෙන ගස්කොරන් එකක් විතර බලන්නකො. උපමාවක්. මුළු ලෝකේම තියෙන තුරුලතා කපලා ඒ වගේ ගොඩ ගහලා එක කෑල්ලක් අරගෙන මේ මගේ අම්මා කියලා දානවා. තව කෑල්ලක් අරන් ඒ අම්මගේ අම්මා කියලා දානවා. තව කෑල්ලක් අරන් ඒ අම්මගේ අම්මා කියලා දානවා. අර කෑලි ගොඩ ඉවර වෙනවා කියනවා නමුත් මව් පරම්පරාව ඉවර වෙන්නේ නැහැ කියනවා. ඒකනේ මේ ලෝකේ ඥාති නොවිච්ච කෙනෙක් නැහැ කියන්නේ. එතකොට බලන්න මෙතන ඉන්න හැම කෙනෙක්ම පින්නතුනේ සක්විති රජ වෙලා තියෙනවා. ඒක අන්තයි. මෙතනින් හැමෝම සක්‍රියා වෙලා තියෙනවා. රටවල් පාලනය කරපු ආර අනන්තයි අපරිමාණයි. හැබැයි ඉතින් තිරිසන් අපායෙත් ඒ විදිහටම ඉඳලා තියෙනවා. අවේචි මහා නරකෙත් ඒ විදිහටම ඉඳලා තියෙනවා. പ്രേත ලෝකෙත් ඉඳලා තියෙනවා. අපි ඉඳලා නැත්තේ කොහෙද මේ ස්ථලේ? අපි ඉඳලා නැත්තේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල විතරයි. එහෙට ගියොත් එන්නේ මොකද? එහි අනාගාමී උත්තමයන් වහන්සේලා තමයි සුද්ධාවාසයේ පහළවන්නේ. එහෙමනම් පින්නතුනි අපි නොලබපු සපතක් නැහැ. ඒ වගේම අපි විඳපු නැති දුකකුත් නැහැ. ඒක ඒ තරම් දීර්ඝ ගමනක් අපි මේ එන්නේ. එහෙමනම් මේ ගමන නවත්තන්ත අපි ඒකාන්තයෙන්ම මේ දුක අවබෝධ කරගන්න ඕන. දුක නැති කරන්න කියලා නෙවෙයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මේක තේරුම් ගන්නට ඕන. තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. ඒ නිසා දැන් අපි මේ සතු සත්‍යම මේ පුංචි කාලය තුළ පැහැදිලි කරන්න ඕන නිසා අර සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා කියන සංක්ෂේපයෙන් කිව්වොත් පංච පාදානස්කන්ධේ පරිහරණයම දුකක් කියන එක අපි කෙටියෙන් තේරුම් ගමු. පංච පාදානස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ උපාදානස් පංචකය. රූප කියලා කිව්වහම පින්නතුනි අපිට නිකන් රූප කියපු ගමන් මේ ඇහැට පේන දේවල් තමයි රූප කියලා හිතෙන්නේ. නමුත් රූප කියලා කියන්නේ රුප්පතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූප කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා සුණු විසුණු වෙලා යන දෙයට තමයි රූප කියලා කියන්නේ. ඒ සමූහය. දැන් බලන්න එතකොට අපි ලෝකයේ ගත්තොත් මේ හැම දෙයක්ම හේතුවක් නිසා සකස් වෙච්ච දේවල්. ඒත් අපේ මේ ශරීර කෝඩුව අපට පේන්න තියෙන මේ ශරීර කෝඩුවත් එහෙමයි සකස් වෙච්ච දෙයක්. එහෙමනම් මේක සුණු විසුණු වෙලා යන දෙයක් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ ස්වභාවයේ තියෙන දෙයක්. එහෙනම් පින්නතර තේරුම් ගන්නට ඕන රූපස්කන්ධය කියලා කියන්නේ අනිත්‍ය නායන දෙයක්. ඊළඟට වේදනා ස්කන්ධය කියන්නේ විඳීම. වේදිතීතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. ඒතර අපි සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. මෙන්න මේ විඳින ස්වභාවය ඉතින් පින්නතුනේ විඳීමට අපි ගොඩාක් අහුවෙනවා. අන්න ඒ නිසා තමයි මේ විඳීම් සමූහේ වේදනා ස්කන්ධය හැටියට පෙන්නන්නේ. ඊළඟට සංඥා හඳුනා ගන්න දේවල් මොනවද අපි හඳුනාගන්නේ? සංජානාපීතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. හඳුනා ගන්නවා හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියන්නේ. අපි ඇහෙන් රූප හඳුනා ගන්නවා, කනෙන් ශබ්ද හඳුනා ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා, දිවෙන් රස හඳුනා ගන්නවා, කයෙන් පහස හඳුනා ගන්නවා, සිතින් අරමුණු හඳුනා ගන්නවා. මෙන්න මේ හඳුනා ගැනීම තමයි සංඥාව කියලා කියන්නේ. මේක හරියට මිරිඟුවක් වගේ එකක්. මේ හඳුනා ගැනීම. සංකාර කියලා කියන්නේ සංකතං අபிසංකරොන්ති තිකෝ භික්කවේ රස්මා සංඛාරාතුත්‍ත්‍ති සංඛාර කියලා කියන්නේ සංකතිය අභිසංස්කරණය කරනවා ඒ කියන්නේ රූපේ විසින් නැවත රූපයක් හදලා දෙනවා වේදනාව විසින් නැවත වේදනාවක් හදලා දෙනවා මෙන්න මේක තමයි පිළිත සංඛාරයක ස්වභාවය ඉතින් සංඛාර කියලා කිව්වහම තවත් විදිහකින් වේදනා සංඥා දෙක හැරුණාම චිත්තෝර චෛතසික ධර්ම 50ම සංකාර බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් සංකාර කියන එකත් ඒකාන්තයෙන් අනිත්‍යයි. විඥානය කියලා කියන්නේ විඥානාපීතිකෝ භික්ඛවේ තක්ෂමා විඥානන්ති උච්චති දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. අපි ඇහෙන් රූප දැනගන්නවා, කනෙන් ශබ්ද දැනගන්නවා. මේ දැන ගැනීම තමයි විඥානය කියලා කියන්නේ. එතකොට රූපේ හැරුණාම ඉතුරු හතම පින්නතුනේ නාමස්කන්ධ. ඒ කියලා කියන්නේ වේදනාව කියන්නේ චිතුවිල්ලක්. සංඥාව කියන්නේ චිතුවිල්ලක්. සංස්කාර කියන්නේ චිතුවිලි. විඥානය කියලා කියන්නේ සිත. එහෙමනම් මේ සියල්ලම පින්නතුනේ අනිත්‍ය වෙලා යන දේවල්. එහෙමනම් මෙන්න මේ කියපු පංච උපාදානස්කන්ධේ පරිහරණයම ඒකාන්තේම දුකක්. මොකද රූපය අනිත්‍ය නම් වේදනාව අනිත්‍ය නම් සංඥා සංකාර විඥාන අනිත්‍ය නම් යමක් අනිත්‍ය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක ඒකාන්තයෙන්ම දුකයි මොකද දැන් බලන්න නিত্য නැති දෙයක් තුල පින්නතුන සැපයක් තියෙන්නේ නැහැ එහෙමනම් ඒක දුකයි යමක් අනිත්‍ය නම් දුක නම් මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්නත් බෑ. එහෙමනම් මේ පංච පාදානස්කන්ධේම කොටින්ම කිව්වොත් මහා දුක් ගොඩක්. විශේෂයෙන් මම මේ දේශනාවෙන් අපේක්ෂා කරන්නේ දුකට හේතුව. දුකට හේතුව පිළිබඳව තමයි කරුණු ටිකක් වැඩිපුර කියා දෙන්නට අපි අදහස් කළේ. පින්නතුනි මේ දුකට හේතුව තමයි තෘෂ්ණාව. එහෙනම් අපි හැම කෙනෙක්ම මේ අනවරාග සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්න වෙන කිසිවක් නිසා නෙවෙයි මෙන්න මේ තෘෂ්ණාව නිසා. එහෙමනම් මේ හැමෝටම අපි හැමෝටම මේ තෘෂ්ණාව තියෙනවා. ඒ කියන්නේ ආසාව තියෙනවා. අපි හැමෝම ආශා කරනවා. මුලින්ම අපි දැනගන්නට ඕන තෘෂ්ණාව නැති කරන්න කලින් ඇයි අපි ආශා කරන්නේ කියලා. ඇයි අපි ආශා කරන්නේ? දැන් මේක මහා දුකක් නම් දැන් පංච උපාදානස්කන්ධ පරිහරණයම දුකක් නේ. ඒ දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාවයි. එහෙමනම් තෘෂ්ණාව නැත්තම් මේ ආසාව දුකට මුල් වෙනවා නම් ඇයි අපි ආසා කරන්නේ? හ්ම්? අපි ආසා කරන්නේ පින්නතුනි විඳීම නිසා. අර ආස්වාද පැත්ත අල්ලගෙන අපි විඳිනවා. දැන් බලන්න වේදනා පත්‍යා තණ්හා කියලානේ සති පටිසම්පාදේ සාධාරණ නේද? විඳීම නිසා තමයි අපි හැමෝම ආසා කරන්නේ. දැන් බලන්න ඇහෙන් රූපයක් දකිනවා. සා ලස්සනයි කියලා අපි විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? තෘෂ්ණාව ඇති වෙනවා. ඊළඟට කනෙන් ශබ්දයක් අහනවා. සා ලස්සන සින්දුවක් කියලා අපි විඳිනවා. විඳිනකොට මොකද වෙන්නේ? තෘෂ්ණාව ඇති වෙනවා. නාසයට ආග්‍රහණය කරනවා ශාහරි සුවඳයි මොකද සෙන්ට් එකක් කොහොමද අපි කියන්නේ නේද විඳිනවා විඳිනකොට මොකද වෙන්නේ තෘෂ්ණාව ඇති වෙනවා දිවට රස විඳිනවා විඳිනකොට මොකද වෙන්නේ තෘෂ්ණාව ඇති වෙනවා කයට පහස විඳිනවා විඳිනකොට තෘෂ්ණාව ඇති වෙනවා එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ තෘෂ්ණාව තමයි දුකට හේතුව. එහෙනම් අපි ආසාවෙන් කටයුතු කරන්නේ මොකක් නිසාද? විඳීම නිසා. එතකොට දැන් බලන්න දැන් පින්නතුලගේ හොඳට ඔළුවේ තියෙන්න ඕන මේ විඳීම තමයි මේ තෘෂ්ණාවට හේතුව. දැන් දුකට හේතුව තෘෂ්ණාව. තෘෂ්ණාවට හේතුව මොකද්ද? විඳීම. එහෙමනම් මේ තෘෂ්ණාව තෘෂ්ණාව කියලා කියන්නේ මොකද්ද? දැන් මේ අතට තේරෙන විදිහට අහුවොත් ආශාව කියලා කියන්නේ මොකද්ද? ආශාව කියලා කියන්නේ පින්නතුණි දැන් මේ අත්තංගෙන් දිගින් දිගට බහුවත් කැමැත්ත කියන්නේ නේද? මං ආපහු එවොත් කැමැත්ත කියන්නේ මොකද්ද කියන ආසාව කියන්නේ. ඉතින් ඔක්කොම හරි. හැබැයි අපි මේක හොඳට තේරුම් ගන්න ඕන තෘෂ්ණාව කියලා කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ තෘෂ්ණාව කියලා කියන්නේ සංකල්පයක් මොකද තෘෂ්ණාව කියලා කියන්නේ සංකල්පයක් සංකල්පයක් කියන්නේ මොකක්ද සිතුවිල්ලක්. සංකල්පයක් කියන්නේ මොකද්ද? සිතුවිල්ලක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන නේතේ කාමා යාන චිත්‍රානේ ලෝකේ. මේ ලෝකයේ තියෙනවා ලස්සන දේවල්. පණ ඇති ලස්සන දේවල් තියෙනවා, පණ නැති ලස්සන දේවල් තියෙනවා. මේ ලස්සන දේවල් ඇතුලේ තෘෂ්ණාව නැද්ද? නැද්ද? නෑ ඔළුව හෙලුවට ඇත්තටම ලස්සන දේවල් අතර තෘෂ්ණාව නැහැ. ඒ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි තෘෂ්ණාව තියෙන්නේ. දැන් බලන්න මෙතන දහත් වාක්‍යයක් තියෙනවා. මේ දහත් වාක්‍යයට මෙතනින් හැමෝම ආසයිද? ඒක ආසයිද? කවුද මේක ආස කරන්නේ? හ්ම්? ඔව් දැහැට්ටිට කනාය මේක දැක්කොත් මේ පංගු ඔක්කොම තියෙනවා කියලා එයාට ආසාවක් ඇති වෙනවා. දැන් බලන්න මේ දැහැත්වත්තේ ආසාව තියෙනවා නම් මෙතන ඉන්න හැමෝම මේක තාස කරන්න ඕන. මේක ඇති ආසාවක් නැහැ. මේ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. තේරෙනවද? ඒකට ආසාව කියලා කියන්නේ ඇත්තටම සිතුවිල්ලක් විතරයි. බලන්න කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතයි. තව කෙනෙකුට කැතවදී තව කෙනෙකුට ලස්සනයි. ඒ කියන්නේ අපේ හිතේ පහළ වෙන සංකල්පයක් තමයි මේ ලෝභය නැත්නම් තෘෂ්ණාව ආසාව කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනකොට මොකද මේ ආසාව පිළිබඳව මේ දුකට ප්‍රධාන හේතුව නිසා භාගතුන් වහන්සේ මේ පිළිබඳව ගොඩාක් කරුණු අපට දේශනා කරලා තියෙනවා. දැන් මේ දුක නැති කරන්න පින්නතුනේ අපි අවබෝධ කරගන්න වෙන්නේ. අන්න ඒ වගේ තමයි තෘෂ්ණාව නැති කරන්නත් මේක තේරුම් ගන්න ඕන. ආ තෘෂ්ණාව නැති වේවා කියලා බෝධි පූජාවත් තිබර තෘෂ්ණාව නැති වෙනවද? නෑනේ. එහෙනම් තෘෂ්ණාව නැති කරගන්න තෘෂ්ණාව තේරුම් අරන් ඉන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ වදාහරනවා මහණෙනි මේ තෘෂ්ණාව ගැන කතා කරනකොට පංචකාමය ගැන අනිවාර්යයෙන්ම අපි දැනගන්න ඕන. මොකද පංචකාමයේ අපේ ලෝකය දැන් මේ පින්න තුළ ජීවත් වෙලා ජීවත් වෙනවා කියලා කරන්නේ එහෙන් රූප බලනවා කනෙන් ශබ්ද අහනවා නාසයෙන් ආග්‍රහණය කරනවා දිවෙන් රස විඳිනවා, කයට පහස ලබනවා. හිතටත් එකින් අරමුණු ගන්නවා. ඕක තමයි අපේ ලෝකය. උට වඩා දෙයක් ඔයත් කරනවද? උට වඩා දෙයක් කරන්නේ නැහැ. එතකොට බලන්න මෙන්න මේ ටික විඳින අයට තමයි පංචකාම සම්පatti විඳින අය කියලා කියන්නේ. මේ පංචකාමයේ ස්වභාවය තමයි මේක ලබා ගන්නකන් තමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ මේක ප්‍රයෝජනයක් නැහැ. එච්චර ලොකු දෙයක් නැහැ. දැන් බලන්න අපි මේ ඇඩගදී නැඳුමක් වුණා. ඔක ගන්න කලින් ලොකු ගොඩක් අගේ. කඩේට ගිහිල්ලා තෝර තෝර නේද? හැබැයි පින්නතුනි ඕක අරගෙන ටික දවසක් ඇඳලා ඉතින් දෙපාර තුන් පාර හේදුවට පස්සේ ඒක ඉවරයි. ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ වැඩක් නැහැ. දැන් අපි ගෙවල් දොරවල් හදනවා බලන්න. ගෙවල් දොරවල් හදන කාට එකම යුද්ධයක්නේ. සැලසුම් අදිනවා, ටයිල් තෝරන්න යනවා, ලයිට් ෆිටින්ස් තෝරනවා, ආලේපන තෝරනවා, පැන්ටි කබඩ් මෙහෙම මෙහෙම කියලා හිතනවා. හැබැයි ගේ හදන ගෙටක විතර මාස 6ක් යනකොට ඒක ඉවරයි. ලබා ගන්නකන් තමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ ඒකේ දෙයක් නැහැ. දැන් බලන්න විවාහය වුණා දැන් කසාද බඳිනවා. බඳින්න කලින් ලොකු දෙයක් දැන්දට පස්සේ තියෙන දෙයක් නැහැ. ඒක තමයි මේ පංචකාමයේ ස්වභාවය. ලබා ගන්නකම් වටිනවා ලබා ගත්තට පස්සේ ඒකේ දෙයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙන්න මේ තෘෂ්ණාව කියලා කියන්නේ හරියට මස් කට්ටක් වගේ. දැන් බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම බල්ලවක ලෙව කනවා. හපනවා. හම්පුවයි ලෙව කෑවයි කියලා බල්ලට ලැබෙන දෙයක් නැහැ. නමුත් බල්ලා මේක අතහරින්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපි ලැබෙන දේකොත් නැහැ අතහරින්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ තෘෂ්ණාව කියලා කියන්නේ හරියට සිහිනයක් වගේ. දැන් බලන්න පින්නතුනේ අපි සිහින දැකලා තියෙනවා. අපිට සිහිනෙන් නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන් ඕනම දෙයක් කරන්න පුළුවන් සිහිනේ. හැබැයි ඇහැරිලා බලනකොට අර හිතපු විදිහමයි. අන්න ඒ වගේ එකක් තමයි මේ තෘෂ්ණාව කියලා කියන්නේ. දැන් බලන්න මේ පින්නතුලා වුණත් මේ ජීවිතයේ නොයේක් නොයෙක් සැප විඳලා තියෙනවා. චුට්ටක් හිතලා බලන්න ඒක සිහිනයක් වගේ නෙවෙයිද කියලා. සිහිනයක් වගේ නෙවෙයිද? විඳපු හැම සැපේම දැන් සිහිනයක් වගේ තමයි. එතකොට බලන්න උන්වහන්සේ මොන තරම් මහා කරුණාවෙන් අපට මේ කාරණේ කියලා දීලා තියෙනවද? මොකද මේ තෘෂ්ණාවමයි මේ දුකට හේතුව. එහෙනම් අපි තෘෂ්ණාව කියන්නේ මොකද්ද කියලා හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න පින්නතුනි මෙතන මේ තෘෂ්ණාව නිසා අපිට සුගතිගාමි වෙන්න තියෙන අවස්ථාව කොච්චර හිතෙනවද? අපි කොච්චර පින් කළත් අපි හිතමු මරණ වෙලාවට අපි ප්‍රිය කරන දරුවෙක් අපිට සිහි වුණා තෘෂ්ණාවෙන් අපි එතන අල්ලගත්තොත් අපිට සුගතිගාමී වෙන්න පුළුවන්ද? බෑ. ඒකනේ මේ තෘෂ්ණාව කියලා කියන්නේ හරියට අර ලස්සනට හදපු කේක් ගෙඩියක් වගේ හැබැයි වස දාලා හදපු එකක්. කේක් ගෙඩිය සුවඳයි ලස්සනයි හැබැයි කෑවොත් මැරෙනවා. අන්න ඒ වගේ තමයි මේ කැමැත්ත. මේ තෘෂ්ණාව. අර මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. දැන් අපිට පේන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා එයා බොහොම සමීපව අපට උදව් කරනවා. හැබැයි යාගේ අරමුණක් තියෙනවා අපිව විනාශ කරන්න. අපිව මරන්න. හැබැයි අපිට තේරෙන්නේ අපට හැම වෙලෙම උපකාර කරනවා එයා බොහොම සමීපයට ඇවිල්ලා ඉන්න කෙනෙක්. ඒකර එයාට අපි කියන මිත්‍ර වීලාවෙන් ඉන්න වදකයා කියලා. අන්න ඒ වගේ එකක් තමයි මේ තෘෂ්ණාව. ඔය ලැබෙනකොට අපි කැමති දැන් කැමති දේවල් සිද්ධ වෙනකොට අපට ඉතින් හරි සතුටුයි. හැබැයි පින්නතන යෝගේ ඇතුලෙන් සිද්ධ වෙන දේ අර වදපෑ කරන දේ තමයි කරන්නේ. දැන් හොඳම උදාහරණයක් මම කියන්න. දැන් මේ අතු දරුවන්ට ආදරේනේ. එහෙනම් පොහොදුන් අපි දරුවන්ට කැමති ඒක විරුද්ධක්. දරුවන්ට බැඳීලා ඉන්නවා. ඒතර දරුවෝ කියලා කියන්නේ අපිට දැක්කත් සතුටුයි, කතා කළත් සතුටුයි, නැත්තම්ගේ දිනුව දැක්කත් සතුටුයි. හැබැයි අපි ඔතෙන්ටම බැඳිලා ඉන්නකොට ඒ දරුවෝ ගැන ආශාව ජනකව කල්පනා කර කර මනෝලෝකික ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් බුදුරජාණන් වහන්සේ වදාරනවා කෙලින්ම දුක කියනවා. එතකොට බලන්න මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකේත් නෙවෙයි මේ කැනැත්ත. මිත්‍ර ලීලාවෙන් ඉන්න තෘෂ්ණාව ඒකාන්තයෙන්ම වදකේක් නෙවෙයි. ඒකාන්තේ වදකේ. එහෙනම් අපි මේක තේරුම් ගන්න ඕන. මොකද අර ආදිත්ත පරයායකන සූත්‍රයේ මේක පැහැදිලිවම සඳහන් වෙනවා. ඇහැට රූපයක් දැකලා ඒ රූපය පිළිබඳව ආස්වාද ජනකව ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් දුක කනට ශබ්දයක් අහලා ඒ කන් ඒ ශබ්දයේ පිළිබඳව ආස්වාද ජනකව මනෝලෝකෙක ඉන්න වෙලාවක මරුණොත් ඒ දුක තියෙනවා. ওই විදිහට මේ ඉන්ද්‍රියන්ට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන මේවා පිළිබඳව ආස්වාද ජනකව ඉන්න වෙලාවක මැරුණොත් පින්නතුනේ ධර්මයට අනුව නම් ඒකාන්තයෙන් දුකට ගාම වෙනවා. එතකොට බලන්න අපිට කොච්චර අනතුරක් තියෙනවද නේද? එහෙනම් මේ තෘෂ්ණාව කියන එක මහා අනතුරක් අපට. එහෙම වුණොත් දැන් පින්නතුලට හිතේ යන්නේ අපට නම් සුගතිගාමි වෙන්නවත් බැරි වෙයි කියලා හිතට සිතුවිල්ලක් එන්නේ නැද්ද? එහෙම එන්න පුළුවන්. හැබැයි පින්නතුල මේකේ ක්‍රමයේ තීරුම් ගත්තොත් අනිවාර්යෙන්ම අපට සුගතිගාමි වෙන්න පුළුවන්. මේ පුංචි ක්‍රමය මේ අවබෝධයේ නැතිකම නිසා තමයි අද බොහෝ දෙනෙක් දුගතිගාමි වෙන්නේ. මෙන්න මේකයි ක්‍රමය. දැන් බලන්න අපිට වරදින්න මෙන්න මෙතන. අපි දරුවෝ හදනවා. දරුවන්ට යුතුයකම් කරනවා, දරුවන්ට ආදරය දෙනවා. හැබැයි දරුවෝ අතහැර ගන්න බැරි තැනකට අපි එනවා. අන්න එතනයි වරදින්නේ. දැන් බලන්න මේ අම්මලා මේ අනවරාග්‍ර සංසාරේ මම කිව්වා ආරම්භක කෙලවරක් හොයන්න බෑ. එක අම්මා කෙනෙක් හදපු දරුවෝ ප්‍රමාණය පින්නතුනේ නිකම් මේ ගඟක වැලි කැට වලට වඩා වැඩි. දැන් මේ අම්මලා හිතන්න එපා අනේ අපි මේ පළමුවෙන්මයි දරුවෝ හැදියෝ කියලා. සසර පුරාම කරලා තියෙන ওই වැඩේ. මෙතනින් ගියාට පස්සේ අනාගතේ නිවන් දැක්කේ නැත්නම් ওই වැඩේමයි කරන්නේ. එතකොට බලන්න ඒ සසර පුරා එක දරුවෙක්වත් දැන් මතක නැහැ. වැඩි ඕන නැහැ. මේ ජීවිතයේ ඉස්සලා ජීවිතයේ දරුවෝ මතක නැහැනේ. මෙතනින් ගිහිල්ලා ඊළඟට හදන දරුවොත් මතක නැහැනේ. එහෙනම් මේ වර්තමාන දරුවන් ඕනවට වඩා අල්ලගෙන මමායනෙන් ඉඳීම අන්න නරකයි. දැන් මේක හොඳට තේරුම් ගන්න. දැන් මේ ටික අහලා ගෙදර ගිහිල්ලා දරුවන්ට කියන්න එපා. අද මම බණක් ඇහුවා මම ඕගොල්ලොන්ට බැඳීමක් නැහැ. මම දැන් ධර්මයට කිත් වෙනවා. ඒක මෝඩ කතාවක්. මොකද ඒ දරුවාට ආදරය අවශ්‍යයි. ආදරේ අවශ්‍ය වෙනාට අපි ආදරේ දෙන්න ඕන. හැබැයි අම්මා තේරුම් ගන්න ඕන අනේ මේක මම මේ දිගටම කරගෙන ආපු දෙයක්. ඒ නිසා දරුවන්ට ආදරය දෙනවා, යුතුයකම් ඉෂ්ට කරනවා. බොහොම ගෞරවයෙන් දරුවන්ට ඉන්නවා. හැබැයි අර පළකොළේ දාපු වතුර වගේ අනවශ්‍ය විදිහට බැඳෙන්නේ නැහැ. ඔන්න ওই ටික තේරුම් ගත්තා නම් හරිනේ. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අන්තවාදී ධර්මයක් නෙවෙයිනේ. දැන් මේ අත්තන්ට තෘෂ්ණාව ඇති වෙනවා කියලා කසාද බඳින්න එපා කියලා නෑනේ. ගෙවල් හදන්න එපා කියලා නෑනේ. වාහන ගන්න එපා කියලා තියනවද නෑනේ. දැන් බලන්න අවශ්‍යතාවයේ සලකලා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ලස්සන දෙයක් හදාගන්න. ඉතින් ගෙදර හිටියට ප්‍රශ්නයක් නෑ. අපේ අයට වරදින්නේ ගයක් හදනවා, ගෙට බැඳෙනවා, ගේත් අරගෙන යන්නයි කල්පනාව. ඔන්න වරදින තැන. වාහනයක් ගන්නවා ඉතින් වාහනයට පුදුම විදිහට බැඳෙනවා වාහනේ පෙරකන යන්න හිතේ තියෙනවා ඔය ටික හදාගත්තා නම් කවුරුත් පින්නතුනේ දුගතිගාමී වෙන්නේ නැහැ ඒ නිසා මේ අවබෝධය අපි ඇති කරගනිමු එහෙම වුණොත් අපට සනසිල්ල හදාගන්න පුළුවන් එහෙනම් දැන් පින්නතුලන්ට තේරෙනවා මෙන්න මේ තෘෂ්ණාව කියන එක මොනතරම් භයානක දෙයක්ද කියන එක. එහෙමනම් මේ තෘෂ්ණාව ගැන අපි තව ටිකක් විස්තර දැනගමු. කොහොමද මේ තෘෂ්ණාව හටගන්නේ? දැන් තෘෂ්ණාවම නම් දුකට හේතුව අපි තෘෂ්ණාව පිළිබඳව තව තව කරුණු දැනගන්න එපා නේද? දැන් අපි දැනගත්තා අපි හැමෝම ආසා කරන්නේ විඳීම නිසා කියලා. නේද? ඊළඟට අපි දැනගත්තා මේ තෘෂ්ණාව කියලා කියන්නේ මහ ලොකු දෙයක්වත් නෙවෙයි සිතුවිල්ලක් කියලා. එහෙමනම් මේ තෘෂ්ණාව හටගන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න ඕන. කොහොමද තෘෂ්ණාව හටගන්නේ? දැන් අපි චතුරාර්ය සත්‍ය අවබෝධයේදී විශේෂයෙන්ම මේ තෘෂ්ණාව ගැන හොඳට තේරුම් ගන්න ඕන. කොහොමද මේ තෘෂ්ණාව හටගන්නේ? තෘෂ්ණාව හටගන්න පින්නතුනි අපිට පේන විදිහට ඇහෙන් තෘෂ්ණාව හටගන්නවා. කනෙන් තෘෂ්ණාව හටගන්නවා. නාසයෙන් තෘෂ්ණාව හටගන්නවා. දිවෙන් තෘෂ්ණාව හටගන්නවා. ඊළඟට කයෙන් තෘෂ්ණාව හටගන්නවා, සිතින් තෘෂ්ණාව හටගන්නවා. ඒ කියන්නේ මේ ආයතන හරහා මේ ආසාව හට ගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඊට වඩා ටිකක් ගැඹුරට ගිහිල්ලා අපට දේශනා කරනවා මහණෙනි මේ තෘෂ්ණාව හටගන්නේ ස්පර්ශයෙන් කියලා. මොකෙන්ද තෘෂ්ණාව හටගන්නේ? ස්පර්ශයෙන්. ස්පර්ශය කියන්නේ මොකක්ද? දැන් අපේ ඇඟේ කවුරු හරි ගෑවුනොත් අපි කියනවා නම් ආවලා මගේ ඇඟේ ස්පර්ශ වුණා කියලා ඔය කියනෝ නේද? ගෑවුනාට අපි කියන ස්පර්ශ වුණා කියලා. මෙතන ස්පර්ශය කියලා කියන්නේ එකතු වීමක්. ඒ කියන්නේ ඇහැයි රූපයයි සිතයි එකතු වෙන මේ ස්පර්ශය. කනයි ශබ්දයයි සිතයි එකතු වීම කන ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි සිතයි එකතු වීම නහය ස්පර්ශය. දිවයි රසයයි සිතයි එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි සිතයි එකතු වීම කයේ ස්පර්ශය. ඒතර ස්පර්ශ පස්ස කියලා කියන්නේ මෙන්න මේ එකතුවට. දැන් බලන්න මේ තුන් දෙනා එකතු වෙන්නේ නැතුව අපිට ඇහෙන් රූප බලන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. දැන් බලන්න පිළිම ඇහැ තිබ්බ පළියට අපිට රූප බලන්න බෑනේ. රූප තිබ්බා කියලා රූප බලන්නත් බෑ. එහෙනම් මේකට හිත එකතු වෙන්නත් ඕන. මේ තුන් දෙනාම එකතු වීම හරහා තමයි අපි රූප දකින්නේ. දැන් බලන්න අපි ඔන්න බර කල්පනාවක ඉන්නවා. බර කල්පනාවක ඉන්නකොට අපේ ඉස්සරහින් කවුරු හරි යනවා. අපිට පේනවද? පේන්නේ නැහැ. ඒකෙන් අහන ඔයා දැක්කේ නෑනේ මං ඔයාගේ ඉස්සරහන් යනවා. ඔයා බර කල්පනාවකද හිටියේ? ආ ඔව් මම මේ ලොකු කල්පනාවක හිටියේ. අර බලන්න හිත වෙන තැනක තිබුණොත් පේන්නේ නෑ. එහෙනම් තුන් දෙනාම එන්න ඕන වැඩේට. ආවොත් තමයි රූපේ පේන්නේ. ඔන්න පේනොත් එක්ක අපි ඇලෙනවා නැත්නම් ගැටෙනවා නැත්නම් මධ්‍යස්ථ වේදනාවක් ඇති වෙනවා. එතකොට බලන්න මේ ඇහෙන් රූපයක් දැක්කොත් තමයි තෘෂ්ණාව හටගන්නේ. ඒකට හේතුව උනේ මොකක්ද එතකොට? ස්පර්ශය. දැන් බලන්න කනෙන් ශබ්දයක් අහන්ද කනක් තියෙන්න එපේ. ශබ්ද තියෙන්න ඕන හිත තියෙන්න ඕන. අර විදිහටම බර කල්පනාවක ඉන්නවා. එනකොට කවුරු හරි අපිට කතා කරනවා. මේ පින්නතුලට ඔය අත්දැකීම අනිවාර්යෙන් ඇති. කතා කරනවා කතා කරනවා අපට හෙන්නේ නැහැ. අපි ඉන්නේ වෙන ලෝකයක. හිත තියෙන වෙන තැනක. ඒ කෙනා ඇවිල්ලා ළඟටම ඇවිල්ලා අඟ හොල්ලනවා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා අහනවා. එතකොට අපි ගැස්සිලා කියනවා මම මේ ලොකු කල්පනාවක් හිටියේ අර බලන්න. හිත තිබුණ නැත්නම් අපට ඇහෙන්නේ එහෙනම් මෙන්න මේ එකතුවට තමයි ස්පර්ශය කියන්නේ. නාසයෙන් ආග්‍රහණය කරන්නත් එහෙමයි. නහයක් තියෙන්න ඕනේ, ගඳ සුවඳ තියෙන්න ඕනේ, හිත තියෙන්න ඕනේ. එතකොට පින්නතුනේ මෙන්න මේ විදිහට ආසාව හටගන්නේ කොහොමද එතකොට? මෙන්න මේ ස්පර්ශය නිසා. ඊළඟට තවත් අපි ටිකක් ඉදිරියට ගියොත් ආශාවේ විපාක නැත්නම් ආශාවේ වෙනස්කම් බැලුවොත් දැන් මෙතනින් හැමදෙනාම එකම ආශාවද තියෙන්නේ නැහැ සමහරවල් කැමති රූප දකින්න සමහර අය කැමති ශබ්දාන්ද සමහර අය කැමති ආග්‍රහණය කරන්න සමහර අය කැමති රස විඳින්න තව සමහර අය කැමති පහස විඳින්න මේක තමයි ආශාවේ වෙනස්කම මොකද මේ ආශාව පිළිබඳව ආශාව නැති කරනවා නම් අර අපි මුලින් කිව්වා වගේ ආශාව නැති වේවා කියලා ලක්ෂ වාරයක් කිව්වත් නැති වෙන ආශාවක් නැහැ ආසාව නැති කරගන්න නම් මේක තේරුම් ගන්න ඕන. බෙද බෙදා බෙද බෙදා බලන්න ඕන. දැන් බලන්න මේ පංචස්කන්ධේ මේ ශරීර කූඩුවට තියෙන මේ මමායනය මමත්වය නැති කරන්න නම් අපි මේක වෙන් කර කර බලන්න දෙපේ. දැන් අපි ඒකකයක් හැටියට අරන් අපේ මේ ශරීරයට අපි ආසයි. වෙන් කරොත් එහෙම භාවනාවක් ඕනේ. භාවනා කරන්නේ නැති කෙනෙකුට උනත් කෙස් ටිකක් වෙනම ගොඩක් ගන්නවා. ලොම් ටිකක් වෙනම තියෙනවා. හම ටිකක් ගලවලා තියෙනවා. දත් ටිකක් ගලවලා තියෙනවා. නියපොතු ටිකක් ගලවලා තියෙනවා. ඊළඟට පින්නතුණි තම වකුගඩුවක් තියෙනවා. බඩවැල් කෑලි ටිකක් තියෙනවා. ලේ ටිකක් තියෙනවා. මෝත්‍රා ටිකක් තියෙනවා. ආ දැන් ඔයා මේ 32කින් කෝකර 18 කියලා ඇහුවොත් කෙනෙක් ආශ කරයිදී භාවනා කරන්නේ නැති කෙනෙක් වුණත් ඒවට ආශ කරයිද? ආස කරන්නේ අපි මේක ඒකකයක් වශයෙන් අල්ලගෙන මම කියලා මේකට බැඳිලා ඉන්නවා. බලන්න මේක වෙන් කරගත්තනම් ප්‍රශ්න ඉවරයි. ඔයත්තම්ම ඔයත්තන්ගේ කොණ්ඩේ ටික කපල පැත්තකින් තියෙනවා. ලොම් ටික පැත්තකින් තියෙනවා. දාත් ටික පැත්තකින් තියෙනවා. කිසිම කෙනෙකුට කිසිම දෙයකට ආසාවක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් පිනොතිනම් මේ විදිහට මේ තෘෂ්ණාව අපි ගලව ගලව ගලව බලන්න ඕනේ. එහෙම බැලුවේ නැත්නම් මේක අතහර ගන්න බෑ. එහෙමනම් මේක වෙන් කර කර වෙන් කර කර බලනකොට තේරෙන අනේ මේක ඇති දෙයක් නෑ කියලා. දැන් බලන්න මේක දැන් ආසාව කිව්වහම දැන් මේ බණ ටික අහන්න ඉස්සෙල්ල අපිට හිතෙන මහ ලොකු දෙයක් වගේ. දැන් බලපුවාම තේරෙන මේක ඇති දෙයක් නෑ සිතවිල්ලක් විතරයි. නේද? ඒතර මේ ආසා කරන්නේ අනේ ලබා ගන්න කියනවා. දැන් ලෝකෙන් ඇහුවොත් එහෙම මොකටද ආසා කරන්නේ ලබා ගන්න නොයේක් දේවල්. බලපුවම ආසා කරන්න විඳීම නිසා. ඊළඟට ආසාව හටගන්නේ මොකෙන්ද? මේ එකතුව නිසා ස්පර්ශය නිසා. එහෙනම් ආසාවේ වෙනස්කම මොකද්ද? කෙනෙක් කැමති රූප බලන්න කෙනෙක් කැමති ශබ්දහන්න ඕක තමයි වෙනස්කම. ඊළඟට පින්නතුනේ ආසාවේ විපාක මොනවද? විපාක තමයි ඉතින් මේ දුක. මේ භවය ඉපදෙනවනේ. ඉපදීම තමයි දුක. හොඳ හරි නරක හරි මොනවා හරි උපතක් කරා ගියොත් ඒකේ කාන්තෙන් දුකක්. එතකොට එහෙමනම් දැන් පින්නතුල තේරුම් ගන්නට ඕන මේ ආශාව තමයි මේ දුකට ඒකාන්තයෙන් ප්‍රධාන හේතුව එහෙමනම් ආශාව කියලා කියන්නේ තෘෂ්ණාව කියලා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි සිතුවිල්ලක් පමණයි ඊළඟට පින්නතර නිවන එහෙමනම් තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාණං අන්න තෘෂ්ණාව නැති කිරීමම තමයි නිවන කියලා කියන්නේ එතකොට දැන් නිවන කියන එක සාක්ෂාත් කරන්න ඕන දෙයක්. දුක අවබෝධ කරන්න ඕන, තෘෂ්ණාව නැති කරන්න ඕන, ප්‍රහාණය කරන්න ඕන, නිවන සාක්ෂාත් කරන්න ඕන. ඒතර නිවන කියලා කිව්වහම දැන් අපි අපේ අම්මලාට ඕනම කෙනෙකුට නිවන් සප ලැබේවා කියනකොට බණ ටික ඇහුවේ නැතත් ඉබේටම සාදු කියනවා. ඒ තරම් අපි නිවනට ප්‍රියයි. එහෙනම් මොකද්ද නිවන කියලා කියන්නේ? නිවන කියන එකේ අර්ථ ගොඩාක් තියෙනවා. හැබැයි මේ වෙලාවේ හැටියට අපි අර්ථ දෙකක් තේරුම් ගනිමු. තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියනවා. අනිත් එක තමයි නිවීම අර්ථයෙන් නිවන කියලා කියනවා. දැන් බලන්න තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියන්නේ දැන් pāli භාෂාවෙන් මේ නිවනට කියන්නේ නිබ්බාන කියලා. සිංහලෙන් කියනවා නිවන කියලා. සංස්කෘත භාෂාවෙන් කියන නිර්වාණ කියලා කියනවා. දැන් බලන්න මේ නිබ්බාන කියන පදේ හැදිලා තියෙන විදිහ. නිවාන. වාන කියලා කියන්නේ පාලියෙන් තෘෂ්ණාවට කියන නමක්. මොකද්ද වාන කියලා කියන්නේ? තෘෂ්ණාවට කියන නමක්. ඉස්සරහට නියන්න ප්‍රතික්ෂේපාර්ථ නිපාතයක් ආපුවාම ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියනවා. මේ වාන කියලා කියන්නේ මොකද්ද? තෘෂ්ණාව නැහැ කියන එක. දැන් අපි වරද නිවැරදි කියලා අපි කියන්නේ සිංහල භාෂාවෙත් තියෙන්නේ. ඒතර දැන් බලන්න නිවාන. ඒතර තෘෂ්ණාව නැත. හැබැයි අපි ජීවාන කියලා කියන්නේ නැහනේ. නිබ්බාන පාළිය. ඒතර වායන්නේ තියෙන ස්වරයක්. ඒක අපි අයින් කරනවා. සොරේ වෙන් කරනවා. දැන් ඉංග්‍රීසි භාෂාවේ නම් මම මේක මේ සොරේ හැදෙන විදිහටම කියන්න පින්නතුනේ අපේ එකම ශේම භූමිය නිවනනේ. ඒ නිසා අපි නිවන පිළිබඳව හොඳටම තේරුම් ගන්න ඕන හන්දයි මම මෙහෙම කියන්නේ. ඉංග්‍රීසි භාෂාවේ සොරේ පින්නතුනේ වෙනමනේ කියන්නේ. අපි සමාන කියලා ලිව්වොත් ඒ ඒ අකුර තමයි සොරය. නමුත් සිංහල භාෂාවේ ඒ අකුර ඇතුලේමයි සොරේ තියෙන්නේ. එතකොට වායන්න තියෙන ස්වරය මොකක්ද? ආයන්න. එතකොට අල් වායන්නයි ආයන්න එකතු වුණාම තමයි වායන්න හැදෙන්නේ. එතකොට ඒ ස්වරයේ තියෙන අර අකුර ඇතුළෙමයි. එතකොට අපි මේ ස්වරය වෙන් කරගන්නවා. වෙන් කරගෙන අල් වායන්නට අල් බයන්නක් ආදේශ කරනවා. ඒ අල් බයන්න දෙකක් කරන එකට කියන දිත්ත කරනවා කියලා. ඒ අල්බයන දෙකට අර ආයන්න පමණපුවාම නිබ්බාන කියලා පදේ හැදෙනවා. නිබ්බාන කියලා කියන්නේ ඒතර මොකද්ද? තෘෂ්ණාව නෑ. ඒතර බලන්න අපිට තෘෂ්ණාව නැත්තම් අපි ඔක්කොම නිවන් දැකලා. එහෙනම් තෘෂ්ණාවමයි මේකට ප්‍රධාන හේතුව. ඊළඟට පින්නතුනේ නිවිමාර්ථයෙන් නිවන කියලා කියන්නේ කොහොමද? දැන් බලන්න මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවනේ. ගිනි ජාලා 11කින් කොහෙද ගිනි ගන්නවා? දිව්‍ය ලෝකෙත් ගිනි ගන්නවා, මනුෂ්‍ය ලෝකෙත් ගිනි ගන්නවා, තිරිසන් අපායත් ගිනි ගන්නවා, බ්‍රහ්ම ලෝකත් ගිනි ගන්නවා. මොකද්ද මේ ගිනි ජාලා 11? ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දුම්නස් ගින්න, උපායාස ගින්න, රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න කියන මේ ගිනි ජාලා 11න් ලෝකේ හැම තැනම ගිනි ගන්නවා. ඒ ගිනි ගැනීම නැති එක්කම තන තමයි කොහෙද නිවන. දැන් බලන්න ওই විදිහට පින්නතුන් තේරුම් ගත්තාම නිවන් දකින්නට ආංකවම අදහසක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. දැන් බලන්න සමහර අයට එකපාරම නිවන් දකින්න ආසයි. හැබැයි උපදින්න නැහැ කියලා කිව්වහම ඒකට කැමතිත් නෑ සමහරු. එතකොට බලන්න සමහරුන්ට ඕන නිවන් දකින්නත් ඕනේ, උපදින්නත් ඕනේ. ශක්තිය දෙකම නම් එකට කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ සසරෙහි ස්වභාවය ඉතා හොඳින් තේරුම් ගත්තාම පින්නතුනි ඉපදීම කියා ඉපදින පැත්තකටවත් යන්න කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුලා තේරුම් ගන්න උපදින්න නැත්නම් මොනම කරදරයක්වත් නැහැ. දැන් බලන්න මේ ජීවිතේ උනත් අපි ඉස්කෝලේ ගියා. ඊළඟට පිනතුනේ කාලේ මහ දුකක් නෙවින්නේ ඊළඟට රස්සාව කරනවා කියලා කියන දවස් අද්ද දෙක අද්ද තුනක්ද දිගට මේක කරන්න ඕනේ ඒක දුකක්නේ ඊළඟට වයසට යනවා ලෙඩ වෙනවා නොයේ රෝගාබාධ වලට මුහුණ දෙන්න වෙනවා ඉතින් හැමදාම පින්නතුනේ මේ ශරීරය නොයෙක් විදිහට පිරිසුදු කිරීම ආදී කටයුතු සිදු කරන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම දුකක්. ඊළඟට මරණයටපත් වීම දුකක්. මෙන්න මේ දුක නැති කරන්න නම් ඒකාන්තයෙන්ම අපි තෘෂ්ණාව නැති කරන්න ඕන. තෘෂ්ණාව නැති කිරීම තුළින් ආය අපි උපදින්නේ නැති තත්ත්වයටපත් වෙනවා. අන්න ඒක තමයි නිවන කියලා කියන්නේ. ඊළඟට අපි දැනගන්න ඕන දේ තමයි නිවන් දකින්නට අපි පුරුදු කරන්න ඕන වැඩපිළිවෙල මොකක්ද? ඒ තමයි පින්නතුණි ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධිය කියන මෙන්න මේ අංග අට සම්පූර්ණ කරන්නට ඕන. මේ අංග අට සම්පූර්ණ කරනකොට සම්මා ඥාන, සම්මා විමුක්ති කියන ඒ අංග 10ක් සම්පූර්ණ වෙලා අපිට ඒකාන්තෙම සනසිල්ල උදා කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් බලන්න මේ මධ්‍යම මාර්ගය මේක නොවරදින මාර්ගයක්. මේක කවදාවත් වරදින මාර්ගයක් නෙවෙයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම එන්නට ඕන සම්මා දිට්ඨියට. අපේ දෘෂ්ටිය ඉරදු කර ගන්නට ඕන. දැන් බලන්න මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඒක කොටස් දෙකකට බෙදෙනවා ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතකොට දැන් ලෞකික සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙලොව පිළිගන්නවා පරලොව පිළිගන්නවා කරන පින්කම් වල විපාක පිළිගන්නවා දිව්‍ය ලෝක පිළිගන්නවා අපාය පිළිගන්නවා යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණ බ්‍රහ්මන ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා මෙන්න මේ පිළිගැනීම ලෞකික සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. ඒතර මෙන්න මේ දෘෂ්ටියට ආවට පස්සේ එයාගේ දිට්ඨිය දැක්ම හොඳයි. ඊළඟට පින්නතුලේ පහළ වෙන සංකල්පන මිත්‍යා සංකල්ප පහළ වෙන්නේ නැහැ. මොකද මිත්‍යා සංකල්පන වේයාට පහළ වෙන සම්මා සංකප්ප. අන්න ඒකට කියන සම්මා දිට්ඨිය අන්න සම්මා සංකප්ප. හොඳ සංකල්පනා පහළ වෙනකොට කතා කරන වචන හොඳ වචන සම්මා වාචා ඊළඟට පින්නතුනේ කෙරෙන කයෙන් වචනයෙන් කෙරෙන ඒ ක්‍රියාවන් සම්මා කම්මන්ත ඊළඟට ආජීව ජීවිකාව මේ කොම් පිරිසුදු ඊළඟට කරන උත්සාහය සම්මා වායාම ඊළඟට සිහිය නිවැරදි සිහිය ඒක පින්නතුනේ සාමාන්‍ය ලෞකික දිනුවට උනස් සිහිය අවශ්‍යයි හැබැයි මේ මාර්ගඥානෙට මේ මාර්ගය අවබෝධ කරගන්නට ඒ කාන්තෙන් සිහිය කියන එක අවශ්‍යයි. අපි භාවනා කරනවා කියලා කියන්නේ සිහිය දියුණු කිරීම, සතිපට්ඨාන කියලා කියන්නේ සිහිය දියුණු කිරීම. එහෙනම් චතුසත්‍ය අවබෝධයට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ සතිය. ඊළඟට මේ සමාධිය, ඒ සියලු අංග හතම සමාධියට මුල් වෙනවා. සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවය මේ ඒකාග්‍රතාවයෙන් තමයි යථාර්ථය දකින්න පුළුවන්. සමාධින් භික්කවේ භාවයට සමාහිතෝ යථා භූතං පජානාති. මහණෙනි සමාධිය දිනු කරන්න සමාධිය දිනු කරන හිතට තමයි යථාර්ථය දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට පින්නතුනි ඒ සමාධිය දියුණු කරනකොට සම්මා ඥාන සම්මා විමුක්ති කියන මේ අංග 10ක් සම්පූර්ණ වෙලා අපට ඒකාන්තයෙන්ම අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට අවස්ථාව ලැබෙනවා. එතකොට බලන්න අපිට පින්නතර මේ සතු සත්‍යයට චතුරාර්ය සත්‍යයට එතනදා කරන සෑම කටයුත්තක්ම පින්නතනේ අපට දාන්න පුළුවන්. බලන්න දැන් දුක් හැටියට අපි කොච්චර පීඩාවන්ට මුහුණ දෙනවද? ඊළඟට ඒකට හේතුව හොඳට කල්පනා කළොත් ඒකාන්තයෙන්ම තේරෙනවා ආශාවමයි මේ දුකට ප්‍රධාන හේතුව. ඊළඟට මේ ආශාව නැති තැන තමයි ඒකාන්තයෙන් නිවන කියලා කියන්නේ. ඒ නිවන සාක්ෂාත් කරගන්නට නිකම් බෑ. මේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම අපි සම්පූර්ණ කරන්නට ඕන. එහෙමනම් පින්වත් හැම දිනාටම උතුම් සත්‍ය අවබෝධයේ පිණසම මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වය බාර අරගෙන කටයුතු කරන බතුමිටගේ පවුලේ පින්වත් හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාාර කුසල් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මන් පරන්ති